තව මේ ප්‍රශ්නයක් තියෙනවා වගේම සක්කාය දිට්ඨිය anu කාය සත් හේවත් මේ ලෝකය සාරවත් යන අර්ථය බව ඔබ වහන්සේ විසින් දේශනා කළ ඇති අසා ඇත එවෙන්ම රූපය මමයි මම රූපයයි ආදී වශයෙන් විසදිවිද සක්කාය දිට්ඨිය වශයෙන් විග්‍රහ කිරීමකුත් තියෙනවා කියනවා. ඉතින් ඒකත් විග්‍රහ කරලා තියෙන්නේ අහන්නේ මොකද්ද මේ සක්කාය දිට්ඨිය සහ විෂ දිට්ඨ සක්කාය දිට්ඨිය ආදි වශයෙන් මේ විස්තරේ පාදලා දෙන්න කියලායි මේ විග්‍රහ කරන්නේ කෝකද ඇත්ත කියලා. කාය සත් කියන එක ඇත්තද? එහෙම නැත්නම් මම කියලා අර්ථයෙන් අරගන්න වීසී ආකාරයේ සත්‍යද කෝකද මේකෙන් සක්කාය දිට්ඨිය කියලායි අහන්නේ දැන් අපි මේක විග්‍රහ කරලා තෝරා ගන්න ඕනේ යම් කිසි ආකාරයක ක්‍රමවේදයක් තියෙනවා මෙහෙම ඒක තෝරා ගන්න ඕන ක්‍රමයක් වැදගත් දෙයක් බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලෙදී එක්තරා භික්ෂූන් වහන්සේ නමක් හිටියා. ඒ භික්ෂූන් වහන්සේ නමට අවශ්‍ය වුණා සෝවාන් වෙනවා කියන්නේ මොකද්ද තෝරාගන්න. ඒ කිය කියන කතාවම තමයි ඔය. ඒ සෝවාන් ඵලය කියන්නේ මොකද්ද? ලැබුණාම මොකද්ද දැනෙන්නේ? මේ ආදි වශයෙන් සෝතාපන්නයි කියලා හිටන් දන්න හාමුදුරුවෝ ඉන්නවනම් උන්වහන්සේලාගෙන් අහනවා මොකද්ද සෝතාපන්න කියන්නේ ඉතින් විවිධ ක්‍රම වලින් උත්තර දෙනවා එක එකනා මේ පංචස්කන්ධය එන පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දකින්න ඕනේ එහෙම දකිනකොටයි සෝතාපන්න පුද්ගලයාට මේ දැකීමේ හැකියාව ලැබෙනවා කියලා එක්කෙනෙක් කියනවා තව කෙනෙක්ගෙන් ගිහින් අහනවා. එයා කියනවා මේ ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියන. මෙන්න මේ ධාතු හය පිළිබඳව අවබෝධයක් ලැබෙන්න ඕනේ. ඒවත් ඒ ධාතු ඒකේ හදන ක්‍රමයක් තියෙන අවබෝධය ලබන්න. ඒ ධාතු හය කියන්නේ මොකද්ද? ඒක හටගන්න හේතුව මොකද්ද? ඒකේ නිරෝධ කරන්නේ කොහොමද? ඒකට මග මොකද්ද ආදි වශයෙන් විග්‍රහ කරන ක්‍රමයක්. ඒක තමයි මුලින්ම කිව්ව අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දකින්න ඕනේ කියලා කෙටි අදහසක්. තව කෙනෙක්ගෙන් ගින් අහනකොට කියනවා මේ ආයතන හය පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න ඕනේ. මෙහෙම එක එකනා එක එක විදිහට කියනවා. ඊට පස්සේ ආහුදුරන්ට ප්‍රශ්නයක් වුණා. එක්කෙනෙක්වත් එකක් කියන්නේ නැහැ. එක එකනා එක එක ක්‍රමයකට කියනවා. ඉතින් කවුද මේකෙන් ඇත්ත කියන්නේ? මේක හොයාගන්න බුදුරන් වහන්සේලාට කියලා බුදුරන් වහන්සේගෙන් අහුවා ඒ සිද්ධිය ඔක්කොම කිව්වා. සෝවාන් පුද්දලයාගේ හැටි අහුවාම එක එකනා කියපු හැටි. ඉතින් මේ කියන ධර්මයේ තෝරාගන්න ඒ හාමුදුරන්ට තිබිච්ච අපහසුව තේරුම් ගන්න බැරි ස්වභාවය නිසා ඊට ගැළපෙන උපමාවක් බුදුරජාන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා දුන්නා. මහාන ඔබ කෑල ගහ දැකලා තියෙනවද? ඔව් ස්වාමීනි දැකලා තියෙනවා. ඔබ කෙනෙක්ගෙන් ගිහින් ඇහුවොත් කෑල ගහ කොයි වාගේද කියලා. එක්කෙනේ Taman දැක්ක හැටි කියනවා. ඒක හරියට පිච්චිච්ච කණුවක් වාගේ තියෙන ගහක්. තහේ කඳේ හැටියෙන් කියනවා. ඉතින් කෑල ගහේ ස්වභාවයක් තියෙනවා. කළු වෙච්ච පොතු තියෙනවා. පොපෙලක් ඒවා ගැලවිලා බාගෙට ගැලවිලා මෙහෙම ගහේ හැටි. ඒ ගහේ කදේ ස්වභාවය වල්ලා හිටන් ඒ හාමුදුරුවෝ කියනවා. ඒ කියන්නේ අර කෑල ගහ දාන අනික එකනා කියනවා. කෑල ගහ කියන්නේ මේ කද මේ වගේ පිච්චිච්ච කණුවක් ආයේ කළු පාට මෙහෙම ගත්තා තියා. ඉතින් කෑලක හඳුනන හින්දා ප්‍රශ්නයක් නැහැ. ඉතින් අර හාමුදුරුවෝ කියනවා යනවා තව කෙනෙක්ගෙන් අහනවා. කොහොමද කෑල ගහ කියලා. ඒ හාමුදුරුවෝ මේ මල් පිපිච්ච කාලේ ස්වභාවය දැකලා. ඒක හරියට මේ මස් වැදලි වාගේ එලිලා තියෙන මල් හැදෙන ගස් జాතියක්. තව හාමුදුරුවෙක් ඉන්නවා. ඒ හාමුදුරන් තන ඔබ වහන්සේ කෑල ගහ දැකලා තියෙනවද? ඔව් කොහොමද හැටි? ඒ ගහේ පතුරු කඩුපත් වාගේ. පතුරු පතුරු හැදෙන යන්නේ එහෙම පත් මේ මේ කරාල හැදෙන ගස් జాතිය. ඔහම උත්තර දෙනවා. තව කෙනෙක්ගෙන් අහනවා. ඒ ගහ හරියට හැමතැනම හෙවණ කරගෙන වැඩිලා තියෙන විශාල එහෙම හැදෙන ගස් జాතිය. ඒ කොළ දාලා හොඳට ආපු වෙලාවේ කොළ වැඩි තියෙන වෙලාවට දැකපු හැටි. ඉතින් අහනවා දැන් ඔබ කෑල ගහ දැකලා තියෙනවනම්. <clears throat> ඒ හතර දෙනා හතර ආකාරයෙන් කිව්වහම ඔබට මොකද හිතෙන්නේ? ස්වාමිනී හතර දෙනාම දැකලා තමයි කියන්නේ කියලා මං හිතනවා. ඒ කොහොමද? මම කෑල ගහ දැකලා තින්ද කෑල ගහේ කඳේ හැටි දන්නවා. කඳ මුල් කරන්න කිව්වහම එයා දැකලා තියෙනවා මම ඒකෙන් තේරුම් ගන්න. මල් පිපුනහම හැටි දන්නවා. ඒතොර ඒ නිසා මල් පිපිච්චාම තියෙන ස්වභාවය හැටි කිව්වහම මම ඒක දන්නා කෑල ගහ දන්න කෙනෙක් මේ කිව්වේ කියලා. අර කරල් හැදිලා පුතු හැදිලා තියෙනකොටත් දන්නවා හැටි. මේ කඩුපත් වාගේ මේ කරල් පතුරු තියෙන ගස් జాතියක් කියලා කිව්වහම ආයෙත් දන්නවා කියලා දැනගත්තා. අර ඔක්කොම මල් වැටිලා ඔක්කොම වෙලා හිටන් ගහ කොළ දාලා දළු දාලා තියෙන වෙලාවක් තියෙනවා. ඒ වෙලාවෙ හැටිත් දන්න හිතා ඒ කියන එකනත් ඒ කිව්වේ ක්‍රමේ කෑල් ගහේම ස්වභාවයක් තමයි කියලා දකිනවා. මේ විදිහට උත්තර දුන්නා. ඒ නිසා කෑල් ගහ ගැන මම දන්න නිසා. ඒ හතර දෙනාගේම උත්තර හරි කියලාම තේරුම් ගත්තා. මානේ ඒ වගේ කිව්වා පිරිස විවිධ ක්‍රමවලින් සෝතාපන්න තත්ත්වය තමයි කිව්වේ. ඒ සෝවාන් ඵලයේ ලබන අවබෝධයේ විවිධ ක්‍රමවලින් කියන හැටි. ඉතින් එක ක්‍රමයක් කියලා ඔබ කොහොමද මේක දැනගන්නේ? මෙන්න මේ අර්ථයෙන් මේ උපමාවේ මේකේ තෝරා ගන්න ඕනේ. සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද අහපුවාම විවිධ ක්‍රමවලින් ඕක කියන්න පුළුවන්. කාය සත් කියලා කිව්වේ. සත් කියන වචනේ පෙන්වන්නෙත් මොකද්ද? ප්‍රියමනාප නිසා ඒකට ඇලුම් කරනවා. සත්ව සත්ව කියන්නේ මේ පංච උපාදානස්කන්ධයේ තියෙන ඇල්ම. ඇලීම හේතු වෙන සත්ව කියනවා. පංච උපාදානස්කන්ධයට ඇලුම් කරනවා. අයි මම කියනවා කියන්නේ ඒකයි. මම කියන අදහස ගන්නේ ඔය පංච උපාදානස්කන්ධයේ පොදියක් වශයෙන් ගත්තාම ඒකට ඇල්මක් ඇති කරගත්තාම ඒක මමත්වයෙන් ගන්නවා. මම කියන අර්ථයත් එන්නේ ඒකෙන්. ඉතින් ඒකේ තව විද්‍යාවක් කියනවා නම් මම කියන්නේ කවුද කියලා. මුලාව නිසා වහින මුලා නිගමනයක්. මෝහයෙන් බහින මෝහාතහගත නිගමනය. මායන දෙකක් තියෙන්නේ ඒකයි. මෝහ ස්වභාවය කියන්නේ ඇත්ත ඇති ආකාරයෙන් පේන්නේ නැහැ. ඒ නිසා ඒ සත්වයෝ ඒකට ඇලුම් කරනවා. මොනවටද ඇලුම් කරන්නේ? රූපස්කන්ධයට ඇලුම් කරනවා. වේදනාස්කන්ධයට ඇලුම් කරනවා. සංඥා ස්කන්ධයට සංකාර ස්කන්ධයට විඥාන ස්කන්ධයට ඇලුම් කරනවා. ආශාවෙන් බැඳෙනවා, ඇලෙනවා කිව්වේ ඒකයි. මෙන්න මේ ස්වභාවය නිසා සත්ව කියලාත් කියනවා. ඔය ඔක්කොම කාය. කාය කියලා කියන්නේ ඒ ඒ වර්ගයේ කුඩා කුඩා කොටස් සමූහයක් එකතු වෙලා සමූහයක් එකක් වශයෙන් පේනකොට ඒකට අපි කියනවා කායක් හැදුනා. කාය කියන්නේත් ඒකයි. ස්කන්ධ කිව්වෙත් ඒකයි. මේ කයට කාය කියන්නේ හේතුවක් තියෙන්නේ. ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතුව කියන මේ ධාතු හතරේ ලොකු සම්පින්ඩනයක් හැදිලා ඒක කායක් නැත්නම් ගොඩක් හැදෙනවා. රූප જાති ගොඩක් එකතු වෙලා රූප කායක් හැදෙනවා. ඒ කාය කියන වචනේ තමයි මේකට කය කිව්වේ. ඒක හරි වැදගත් දෙයක් මේක අතහැරලා බෑ. මේක වෙන් කරලා ගන්න ඕනේ. මේකට වෙනම සලකන්න ඕනේ. වෙනම විශේෂත්වයක් දීලා වෙන් කර ගන්න ඕනේ කියලා අදහස නිසා ඒ කරගත්ත හැඟීමේ අදහසක් තියෙනවා හැඟී සංඥාවක් මම කියන හැඟීම හැඟීමට එන සද්දේ ඊට අනුකූල සද්දය තමයි මම කියන්නේ ඉතින් ඒ සද්දෙන් අරගත්ත එක තමයි කිව්වේ මම කියලා මගේ කරගන්න හදනවා කියලා. ඉතින් මම කරනවා කිව්වේ අර කිව්ව සත් කියන එකම සමා. සත් කියලා කිව්වෙත් ඇලුම් කරන ලක්ෂණේ. ප්‍රියයි මනාපයි හොඳයි කියන අදහසින් ඒ රූපයන්ට ඇලුම් කරනවා නම් නැන ඒ රූප කියන්නේ කායයන්, සමූහයන්. කායයන් සත් කියලා හිතන් ගන්නවා. එහෙනම් කාය මම කියලා ගන්නවා. ඒ වෙනාට වේදනාවන් සත් කියලා ගන්නවා. ඒකත් කාය සත් කියලා ගත්තා සත් කාය වුණා. තව විදිහෙන් කියනවා නම් සත් කියලා ගත්ත එක තමයි මම කියලා වෙන් කළේ. කාය මම කියලා ගත්තා කියන්නේ තේ අර්ථයම තමයි. අර්ථයෙන් එකයි. විවිධ ව්‍යංජන වලින් කියනවා කිව්වේ ඒකයි. වෙන වෙන වචන වලින් කියනවා. ඒකී අර්ථයක් තියෙනවා. ඒ නිසා තමයි <coughs> කොතන හරි මම කියලා අර්ථයෙන් සත් කියන අර්ථයෙන් ගත්තනම් කොයි අර්ථයෙන් ගත්තත් වෙන්නේ ඒකයි. මම කියලා යම්කිසි අදහසකින් ගත්තනම් ඔව් මමත්වයකින් බැඳෙනවා. සත් කියන අර්ථයෙන් ගත්තනම් ඒත් ඒකමයි කියව තව වචනයකින්. ඔව් සත් කියන අර්ථයෙන් සත්වත්වයෙන් බැඳෙනවා. සත්වත්වයෙන් බැඳුනහම හටගත්තේ සත්ව. එහෙම නැත්නම් අපි අර කිව්වා මම. ඉතින් අර විෂයාකාර දෘෂ්ටියට වයින්ඩ පුළුවන් වුණා සත් කියන වචනේම දාලා. මම කියන වචනේ දාලා මයින් රූපය තුල මම. මම හැදිලා තියෙන රූපයෙන්. රූපේ ඇතුලේ මම ඉන්නේ. මා ඇතුලේ රූපේ තියෙන්නේ. මේ රූපය පිළිබඳ හතර ආකාරයක්. තව විදිහකින් කියනවා නම් රූපේටයි සත් කියන්නේ. සත් හැදිලා තියෙන්නේ රූපයෙන්. රූපය ඇතුලේ සත් පවතින්නේ. සත් ඇතුලේ රූපය පවතින්නේ. අර මම කියන එකම සත් කියන වචනේ දාලා ওই විදිහට කියනවා. එහෙනම් 20 ආකාරයක සක්කාය දිට්ඨිය ඕනනම් ඔය කියනු කියන්න පුළුවන්. 20 ආකාරයකින් මම කියන තැන පිහිටීමක් ගැන වැරදි ආකල්පයක් ගන්නවා වගේ. මේ සත් කියන යහපත් කියන හොඳ එකක් තියෙනවා කියන අර්ථයෙන් විරිපොල කොහොමත් බැලිය හැකි. ওই දෙකේම බැලුවේ කායේ සත් කියන අදහස තමයි. මම කියනවා කියලා ගත්තත් සත් කියන එක තමයි ගත්තේ. ඉතින් ඕක වෙනස තෝරා ගන්න ඕනේ වචන දෙක මිසක් අර්ථ එකයි. ඉතින් ඕක වෙනස අපි ඔය විදිහට තෝරා ගන්න ඕනේ සක්කාය දිට්ඨි කියන එක. ඒක ඒ දෘෂ්ටිය ඇරෙන්න ඕනේ කවදා හරි. මම කියන දෘෂ්ටියෙන් අල්ලගන්න වටිනා දෙයක් තියෙනවා කියන අදහස නැති වෙන්න ඕනේ එක්කෝ. සත් කියන දෘෂ්ටියෙන් ගත්ත අදහස එක්ක නැති වෙන්න ඕනේ. ওই දෙකේම අදහස් කළේ ඒක අදහසක්. ඉන් තේරුම් ගන්න සක්කාය දිට්ඨිය ඇති වුණා කියලා කියනකොට අපි වචනයට සීමා කරගෙන හිටියොත් අර්ථය විමසන්නේ නැතුව ওই ප්‍රශ්නේ එනවා. ඊට පස්සේ සක්කාය දිට්ඨිය විග්‍රහ කරන්න කිව්වොත් අර පොතේ තියෙන වචන ටික කියාගෙන යනවා. ඒක තේරුණා නම් ඔයාගේ භාෂාවෙන් කියන්න කිව්වොත් එහෙම කියන්න එකක් නැතුව යනවා. මෙන්න මේකෙදි තමයි අහන්නේ යමක් Tamante වැටහුණා නම් ඔය පොත්වල හරි තව බාහිර දෙයකින් හරි කෙනෙක් කියාපු දෙයක් හරි එහෙම එකක් ගන්නෙ නැතුව Tamanටම වැටහීමක් තියෙනවා නම් කියන්නේ ගැන කිව්වහම Tamanගේ වචන වලින් Tamanගේ අදහස් වලින් කිය හැකි ඒ දහම අවබෝධ වෙච්ච තව කෙනෙක් ඉන්නවනම් එයාට තේරෙනවා මේ කියන්නේත් ඒකම තමයි ඔහුට අවබෝධ වෙච්ච ක්‍රමවේදයෙන් ඔය කියන්නේ. මේන් හඳුන්වන්නේත් මෙන්න මේ ස්වභාවය තමයි කියලා දන්න කෙනා දැනගන්නවා. ඉතින් අරිහත් ඵලය ගැන අහපුවාමත් ඔහොම කියනවා. විවිධ ක්‍රම. මම අරිහත් වෙලපත් වෙලා ඉන්නේ කියලා එල්ල කරලාම කියන්න පුළුවන් කෙනෙක්. හැබැයි එල්ල කර කෙනා ඇත්ත වෙන්න පුළුවන් බොරු වෙන්න පුළුවන් ඒක වෙනම කාරණයක්. විවිධ ක්‍රම තියෙනවා. පිසා පිස්සුවට කියනවා. රැවටිලා රැවටිච්ච මම රැවටිච්ච හින්දා කියනවා. මුලාවට අහු වෙලා කපටියා කපටිකමට Taman ලාභ කලා ගන්න කියනවා. ඉතින් ඔහොම තියෙනවා ක්‍රම. යථාර්ථවත් ලැබුව කෙනා සූසු නම් සූසු දැන කියනවා. එහෙමත් කියන එකක් තියෙනවා. ඉතින් මේ ආකාරයෙන් මේ මාර්ගඵල කියන එක කොහොමත් කියනවා. ඒ කියන්නේ සියල්ලෝම හොරු නෙමෙයි. ඔතනින් හොරු වෙන්නේ එක නයි මහා හොරු. ලාභ කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වේ මාර්ගඵල කියන කෙනෙක් ඉන්නවා නම් නැතිඵල කියන කෙනෙක් ඉන්නවා නම් ඒක තමයි ලෝකේ මහා හොරා. හැ මාර්ගඵල කියන සියල්ලෝ මහා හොරු කිව්වොත් අවබෝධයක් නැතුවයි ඒ කතා කරන්නේ. දේශනා කළ කියන ධර්මයේ හරියට තේරුම් ගන්න නැතුව. ඒ නිසා එහෙම කියන්න ගියොත් මොකද වෙන්නේ? ත්‍රිපිටකයේ තව බොහෝ තැන්වල තියෙන කරුණු පෙන්වන්න වෙනවා. පෙන්වුවාම කියන්න උත්තර නැතුව යනවා. මාර්ගඵල කියන සියල්ලෝ මහහුරු කියලා නිගමනය කළොත් එහෙම. වැරදි ආකල්පයකින් වැරදි අදහසකින් කිව්වොත් ඊට පස්සේ කියන්න වෙනවා. එක අවස්ථාවක කතාවක් තියෙනවා. දේශනාවේ ත්‍රිපිටකයේම බක්කුල හාමුදුරුව එක්තරා පරිබ්‍රාජකයෙකුට කියනවා. එවත්නි මම මේ දෙන දානේ ණයට ගත්තේ දින 7යි. මහාන වෙලා 7 දවසකින් මාට හරියට ඒ ලැබුණා. එදා පටන් මං කාගේවත් ණයට නෙමෙයි මේ ගන්නෙ. අනුතර පින්කෙත වෙලා. දැන් මේ කියන්නේ අනේ පරිබ්‍රාජකයෙකුට. දැන් ත්‍රිපිටකයේ තියෙන මේ විස්තරේ. ත්‍රිපිටකයෙන් ධර්මයේ කවන්න ගියොත් එහෙම අපි මහා කාලකන්ණි අපරාධිකාරය වෙනවා. අපේ අපේ මතේ ජය ගන්න. ත්‍රිපිටක ධර්මයේ කැපුවොත් ගැලපෙන්නේ නැහැ. එහෙනම් අපේ තියෙන අඩුපාඩු ඒ තුලින් අපි හදා ගන්න ඕන. හොයලා බලන්න ඕන. මොකද්ද වෙන්නේ කියලා. එහෙනම් බුදුරන් වහන්සේ පෙන්නපු දේශනාවක් තියෙනවා ලෝකේ හොරු පස් දෙනෙක් ඉන්නවා කියලා. විවිධ ක්‍රම වලින් වෙන කි ලොකුම හොරා තමයි ලාභ කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වෙන්නේ නැති මාර්ගඵල ගැන කතා කරන බොරුවට කියන එකයි. පරාජිකයි හාමුදුරණෙක් සෝවන් මේ උපසම්පදා භික්ෂුවන් නම් පරාජිකයි. ආයි මහණේලා උපසම්පදාවත් ඉවරයි ආයි ගණ්ඩත් බෑ. ඉතින් අන්න එහෙම දෙයක්. නමුත් හොරට ඉඳගෙන කකා ඉන්නවා නම් එහෙම ලොකුම හොරා. ඉතින් ඔන්න ඔය වචනේ වරද්දලා ගන්නවා. ලාභ කීති ප්‍රහංසාතක කපටිකමට නැති උත්තරී මනුස්ස ධර්ම තියෙනවායි කියලා කියපු එකයි මේ හොරා කිව්වේ මහා හොරා. ඉතින් සමහර වෙලාවට තමන්ගේ මෝඩකමට ලාභ කීර්ති ප්‍රශංසාවක් බලාගෙන නෙමෙයි. තමන්ට මං මෙහෙම ඇති කියලා හිතන් තමන්ගේ මොන හරි දෘෂ්ටියකට හැවටිලා කෙනෙක් කියන්න පුළුවන්. එහෙම තියෙනවා. ඒක නිසා හැබැයි රැවටුමට කිව්වා මිසක් මෝඩකමට කිව්වා මිසක් ඒක අර හොරකමට වැටෙන්නේ නැහැ. කවටිකමින් කරපු එක තමයි හොරකමට වැටෙන්නේ. ලාභ කීර්ති ප්‍රාණතා බලාපොරොත්තු වෙන්නේ නැති ගුණ හැඟවි. පරාජිකාව තියෙන්නේ ඒකටයි. නොදන්නකමට මෝඩකමට යමෙක් කියවනම් ඒක පරාජිකාවකුත් නෙමෙයි. ඒකන මහවරා කියන දේ ගැලපෙන්නේ නැහැ. බුදුරන් වහන්සේ එහෙම ආයත නැවත දහම් විග්‍රහ කරලා දීලා මහාන මෙන්න මේ ටික හරියට කරගෙන යන්න කියලා එහෙම කියලා ඉట్లా යවනවා. ඒක ක්‍රමයක්. මෝඩකමට කිව්වොත් සමහර කෙනෙක් ඉන්නවා විකෘති වෙනවා මනස දොඩවනවා ඒ දෙරවීම නිසා Taman දන්නේ නැහැ Taman කියවනවා මං රහතන් වහන්සේ නමක් මං මාර්ගඵල ලබලා ඉන්නේ මං සෝවාන් පිස්සුවට කියනවා හැබැයි පිස්සුවට කියන කතාව කොරන්න දෙන්නේ නැහැ සමාවක් දීලා තියෙන්නේ පිස්සුව නිසා ගණන් ගන්න එපා ඇවතක් හැටිනවා ගණන් ගන්නනේ පිස්සු නිසා යාටින් අවශ්‍ය වේතක් කරලා කොහොම හරි පිස්සු වරින්ද කියනවා ඒකට අවශ්‍ය කරන ප්‍රතිකර්මයක් කරන්න. එයාටත් එහෙම ඇවතක් නැහැ පිස්සට. පිස්සුවර කියන හින්දා. එතකොට තව කෙනෙක් ඉන්නා උද්දාමිට කියන. Taman කියන්නේ නැතුව. සමහරලාට යාම දන්නේ නැහැ එහෙම කියවෙන අවස්ථා තියෙනවා. මේ බුද්ධ ශාසනේ තමයි රාතන් වහන්සේලා ඉන්නේ. ශාසනයෙන් පිට නෙවෙයි. එහෙම කියන්න පුළුවන්. ඒකෙන් Taman හැංගෙන්නත් පුළුවන්. හැබැයි හඟවන බලාපොරොත්තුෙන් කිව්වනම් ඒක වැරදි. හඟවන බලාපොරොත්තුවක් නැතුව කියන්න හැඟෙන්න පුළුවන්. පස්සේ තේරෙන්න පුළුවන් මං අතින් මෙහෙම කියවුණා හැබැයි මේකේ මෙහෙමත් අදහසක් ආවද දන්නේ නැහැ කියලා. හැබැයි හඟවන බලාපොරොත්තුවක් නැත්නම් එයාලට ඇවතක් නැහැ. ඉතින් මේවා හරියට විග්‍රහ කරලා තෝරාගෙන ඕනේ ගැන කතා කරන්න. යථාර්ථයෙන් ඇති කෙනා සුදුසු නම් සුදුසු දැන කියනවා. ඒ කියන්නේ ඔකටම කිය කියන එකක් නෙමෙයි ඒක. සුදුසු නම් සුදුසු තැනක් තියෙනවා. ආචාර්යවරයා ඇහුවොත් ඔහුගේ ස්වභාවය මොකද්ද දැන් තත්ත්වය මොකද්ද කිව් දහම අවබෝධ වුණාද මග වැඩුණාද ඉතින් ඒ විදිහට ඇහුවොත් එහෙම ආචාර්යවරයාට සිද්ධ වෙච්ච හරිය කියනවා අවංකව ඒ තුලිනු සමහරලාට ඔහුගේ ඵලය ප්‍රකාශ වෙන්න පුළුවන්. සුසුලන් සුසු දැන. එහෙම නැත්නම් යම් අවස්ථාවක අපවත් වෙන්න ඕන වෙන්න කියන අවස්ථාවකදී අනික් බ්‍රහ්ම සබ්‍රහ්මචාරීන් කියන්නේ තවත් හිටපු තමන්ගේ ඒ සමව හිටපු භික්ෂුන් වහන්සේලා අහන්න පුළුවන්. ඇවැත්නි ඔබ මෙච්චර කාල මහානදාම් පිරුවා. ඔබ ලැබුවේ යම් කිසි ඵලයක් ඇතුවද දැන් මේ චුත වෙන්නේ. කල්පිය කරන දැන් හදන්නේ. එහෙනම් අපවත් වෙන්න ලැහැත් වෙලා ඉන්නේ. ලැබිච්ච ඵලයක් එහෙම තියනවාද මේ සාසනෙ ප්‍රයෝජන ගත්තාද කියලා ඇහුවොත් ඔන්න ඒ වෙලාව සුදුසු කියන්න තියෙන වෙලාව. ඒ අවස්ථාවේ ආයි ලාභියා කීර්තිය ප්‍රශංසාවක් ගන්න වතු ලෝගුරක් අබ්බොන්න බලාගෙන නෙමෙයි කියන්නේ. මේ ශාසනයේ වටිනාකම දැකලා අප්‍රමාදව ඔබලා කටයුතු කරගන්න බොරුවක් නෙවෙයි. මෙහෙම ප්‍රතිඵලයක් තියෙනවා මම යහවල් ප්‍රතිඵලය ලැබුව බව මම සහතික වශයෙන් දන්නවා කියලා එimhe SBI ගෙන අවසන් කරගන්න. අවසන්. අන්න කියන තම අවස්ථාවක්. මෙන්න මෙහෙම තියෙනවා සුදුසු නම් සුදුසු තැන කියලා. ඒක කාටවත් කියා දෙන්න බෑ සුදුසු තැන කොතනද කියලා. ඒක උන්වහන්සේලාට වැටහෙන එකක්. මොකද සුසු කොතනද සුසු කොයි ආකාරයේ සුසු ආදී වශයෙන් ඒ ඥානෙ ඇති අය තමයි ඒක තේරෙන්නේ කණිකාට නිගමනය කරන්න පුළුවන් එකක් නෙමෙයි ඉතින් මෙන්න මෙහෙම තේරුම් අරගන්න ඕනේ මේ මාර්ගඵල පිළිබඳව දැනගන්න ඕනේ ක්‍රමයේදී ඉතින් ලැබෙන ඵලයක් තියෙනවා නම් ඒ ඵලය කොහොමද කියන්නේ කියන එක වටහා ගන්න ඕනේ. ඉතින් සක්කාය දිට්ඨිය තියෙනවද නැද්ද ආදී වශයෙන් ඇහුවොත් මේවා කාටවත් කිය යුතු දේවල් නෙමෙයි. නිකන්. මොකද හේතුව ඒ විෂය පිළිබඳව කිසිම දැනුමක් නැති කෙනෙකුට ඒ වචනෙන් කිය යුතු වටහා ගත යුතු දෙයක් වටහාගෙන ඒ වචනේ කිව්ව කොහොම තේරුම් ගන්නද? අර මේකේ පැරණි කතාවක් තියෙනවා. ගෙවි පුතා නැග්ගලු කොහොම හරි දඟලලා දඟලලා අර ඌරාලි දෙකින් උඩට නැගලා හිටා යනකොට දැක්කලු හරකේ බුදියා ඉන්නවා. දැකලා විදහල බයලා පැන්නලු ආයසරයක් අර ලිද ඇතුළට. මේ පැරණි කතාවක්. අම්මේ මම මහා ලොකු බල තියෙන එකෙක් දැක්කා කිව්වා. ඉතින් අම්මාට තේරෙන්නේ නැහැ. ඉතින් අම්මාගේ හිතේ අම්මාගේ බඩ ඊටලා ලොකු ඇති කියලා. මට ඊටලා පුඹලා පෙන්වන්න පුළුවන් කියලා. මෙච්චර ලොකුද පුතේ කියලා පුඹුවලු. ඕහොම නෙමෙයි ඊටලා හුඟක් ලොකුයි. තව ටිකක් පිම්බවලු අන්තිමට බලනකොට ඉතින් අම්මා නවතර ගන්න නැහැ පුඹුවනේ. බඩේ පැවිලා මලාලු. මේ පැරණි කතා. ඉතින් ওই කතාවෙන් පෙන්වන්නේ මොකද්ද? යමෙකුට දත්තයක් නැහැ තේරුම් ගන්නේ. නමුත් ඔහු හිතනවා ඔහුගේ தത്വයට ඒක ගෝචරයි කියලා. ඉතින් ගෝචර කරගන්න බැරි දෙයක් අහනකොට යම් ඥානවන්තයෙක් නම් තේරුම් ගන්නවා. මෙහුගේ මානසිකත්වය යන මොහොත මේක තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ අවබෝධයක් ලැබුව යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් හෝ ඉන්නවා නම් නැත්නම් කවුරු හරි උපාසක උපාසිකාවෙක් ඉන්නවා නම් ඒ ධර්මාබෝධය ලැබිච්ච කෙනෙක් අවංකවම ලැබිලා තියෙනවා නම් අනික් කෙනෙක් එක්කලා කතා බහ කරනකොට තේරෙනවා. මොහුගේ මානසිකත්වයේ මෙන්න මෙහෙම එකක්. දහම් වැටහෙන මට්ටමකට තියෙන බව පේනවා කියලා. ඒ කතා බහිදී තේරෙනවා. ප්‍රශ්න කරන හැටියෙන් තේරෙනවා. ප්‍රශ්න අහන අහනකොට තේරෙනවා මෙච්චර හැකියාවක් තියෙනවා මේ ලබා ගන්න. තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා වැටහෙනවා. එතකොට තමයි ඒ අයට ඒ අවශ්‍ය කරන ක්‍රමවේදය කියා දෙන්නේ. එතකොට ඒ ඉරියව් වලින් පේනවා. අන්න වැටහුණා. අන්න කියා දුන්නේගේ තේරුණා. එතකොට මේ ඉරියව්වත් එක්කලා පේනවා. වැටහෙනවා. අවබෝධය ලැබිලා තියෙනවා මේ වචන ටිකෙන්. දැන් කියා දෙන්න ඕනේ නැහැ. දැන් 아무තු කෙනෙක්ද කියලා. කවුද සෝවාන් කියලා. දැන් ඔබ ධර්මයේ ගැන කියන්න ඕක කිව්වෝ. එයාගේ අවබෝධය නිසා විවිධාකාර විදිහේ උදාහරණ උපමා අරගෙන විග්‍රහ කරලා දෙන්න පුළුවන්. මෙන්න මේකයි ඔය ස්වභාවය. දහම් අවබෝධය කියන්නේ මෙන්න මේකයි කියලා. කොතනකවත් පැටලුමක් නැතුව අර ත්‍රිපිටක ධර්මයට කිසිම විරුද්ධතාවයක් නැතුව පැහැදිලිව විග්‍රහ කරලා කියන්න පුළුවන් මෙන්න මේ ස්වභාවයයි නිවම නිවීම නිවන ඒ නිවන කරාපත් වෙන ස්වභාවය මෙන්න මේකයි ඒ නිවනටපත් වෙන්න හේතු වෙන්නා වූ මාර්ගය වඩන්න හේතුනේ මෙන්න මේ දැනීමයි. මේ ආදි වශයෙන් විවිධ විදිහෙන් කරකවල ඇහුවා. ඒක විග්‍රහ කරන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. මොකද අවබෝධයේ ස්වභාවයක් ඒක. අවබෝධ කරගන්න තුව පදයක් විතරක් ඉගෙන අපි නිකන් දෘෂ්ටියකින් බැඳලා හිටියෝ. මමත් මෙහෙම ඇති කියලා. අර විවිධ ක්‍රමවලින් අහනකොට කියන්න බැරුව යනවා. අන්න ඒකයි ඒ වෙනස. ඉතින් ඒ වගේ යම්කිසි දෙයක් මේ විග්‍රහ කරලා අහනකොට මේ සක්කාය දිට්ඨිය පිළිබඳව ඔය විදිහට විග්‍රහ කරලා තේරුම් අරගන්න ඕන. දැන් පොතේ තියෙන සක්කාය දිට්ඨි විතිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මෙන්න මේ සංයෝජන තුන නැත්නම් අන්න එතන සෝවාම් කියලා හිටන් මේ එහෙම මෙහෙම කියන ඒවායන් ගත්තාම ඔහොම තියෙනවා. එක අවස්ථාවක බුදුරන් වහන්සේ යහනා භික්ෂුන් වහන්සේලාගෙන් මානනි මම ඔබලට ඕරම්භාගයේ සංයෝජනය ගැන විග්‍රහයක් කරලා තියෙනවා. ඒ ඕරම්භාගයේ සංයෝජන ඔබලට වැටහෙනවද? ස්වාමීනි මම දන්නවා. එක භික්ෂුන් වහන්සේ නමක් උත්තරයක් දුන්නා. මාන කියන්න එහෙනම්. ස්වාමීන් වහන්සේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග ව්‍යාපාද කියන මෙන්න මේ ටික තමයි ඔය කියන ඕරම් භාගීය සංයෝජන. ඔය ටික යම් කෙනෙක් ළඟ නැත්නම් ඔහු අනාගාමී. දැන් උත්තරයක් දුන්නා හැම විදියට. නමුත් තවත් ඔය උත්තරේ ඔය විදියට කී දිනේ දෙනවද? ඉතින් බුදුරන් වහන්සේ අහනවා. ඉතින් මොඩේ එහෙම කිව්වොත් තවත් මේ තර්කවාදීන් මෙහෙම ප්‍රශ්නයක් අහනවානේ. උට තේරෙන්නේ නැද්ද ඒක? ඉපදෙන පුංචි එකා උඩුහුරුව දාලා ඉන්නවා. ඒ පොඩි එකාට සක්කාය දිට්ඨිය තියනවාද විදිකිච්ඡාව තියනවාද සීලබ්බත පරාමාසය තියනවාද කාමරාගය තියනවාද ව්‍යාපාදය තියනවාද කිව්වොත් ඔව් කියන්නද උඹ? ওই තර්කේ දුන්නොත් මොකද කියන්නේ? එතන එයත් අනාගාමී කියන්නද? දැන් මේ බුදුරජාණන් වහන්සේලා හාමුදුරන්ගෙන් අහනවා. මම කියන වචනේවත් තෝලා ගන්න පුළුවන්කම තව හිතර බැස්සේ නැති පොඩි එකාට මොන සක්කාය දිට්ඨියක්ද ධර්මයයි කියන්නේ මේකයි අධර්මයයි කියන්නේ මේකයි කියලා හිතා ගන්නවත් බැරි එකාට දහම් පැටලෙවිලා කොයින්ද ඔය උඩු කුරුවතු දාලා ඉන්න ඔය ඉන්නවා මිස මොන වෘතය පරිහරණය කරන්නද වෘත කියන්නේ මොනවදවත් දන්නේ නැහැ ඒ දාලා ඉන්න පොඩි එකාට මොන කාමරාගයක්ද? කවුරු එක වෛර බැඳ ගන්නද? එහෙම එකක් තියෙනවද? ඉතින් ඒ ඒ අනාගාමී කෙනෙක්ද? එහෙනම් ওই ක්‍රමයට කියන්න යන්න එපා. මේ ඕලම්භාගයේ සංයෝජන නැත්නම් එයා මාර්ගඵලලාභී අනාගාමී කිව්වොත් ඔන්න ඔය ප්‍රශ්නේ එනවා. එහෙනම් ඒක විග්‍රහ කළ යුතු ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමේ තමයි යම් දවසක අර ඇස කන දිවනාසයේ ශාරීරිය මල ආදී වශයෙන් ගත්ත මේ ඉන්ද්‍රියන් හරි. එකවර රූපස්කන්ධ වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංකාරස්කන්ධ විඥානස්කන්ධ කියලා ගත්ත. මෙන්න මේ ස්කන්ධයන් පිළිබඳව අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මෙසේ බලලා එහි අසාරත්වයේ වටහාගෙන මෙන්න මේ ආකාරයෙන් වටහාගත ඥානයෙන් යුත් වෙලා මේවා වටිනවා කියන මේ දෘෂ්ටිය අත්හැරලා ගියා නම් මේක ක්‍රමයක් කියන්න පුළුවන් දෙයක් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් දැක්කනම් මේ පිළිබඳව මේක වැදගත් මේක හරවත් කියන දෘෂ්ටිය නැති වෙලා යනවා මේ මමයි කියලා හොඳ එකෙක් ඉන්නවා කියන මේ මුලා දෘෂ්ටිය නැති වෙනවා. සද්දයක් යහපත්දයක් හැටියට මේක පවතිනවා කියන දෘෂ්ටියක් නැති වෙනවා. අන්න එහෙම දහම් දැකලා ධර්මඥානය පහළ වෙලා යම් කෙනෙකුට සක්කාය දිටිය නැති වෙනවා කිව්වනම් ඔහු දැනගත්තේ ධර්මයේ පිළිබඳ ඔහුට සැකයක් නැති වෙනවා කිව්වනම් ඔහු ඒ තුලින් නිවන් මාර්ග ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නවා මේකයි මාර්ගය කියලා දැනගත්තාම ඔහුගේ වෘත පරාමර්ශනයක් වෙන්න හේතු නැති බව දැනගත්තා කිව්වනම් මුලාසහගත ලෝකයේ තියෙන ඇලීම නතර වෙලා ඒ අවබෝධයේ හේතු කොටගෙන කාමරාගය නැති වුණා කිව්වනම් ඒ නිසාම ලෝකයේ තියෙන බැඳීම ඇලීම නැති වෙනකොට ගැටෙමින් වෛර කරන ව්‍යාපාදේ ඒ හේතුවෙන් නැති වුණා කියලා අන්න එහෙම විග්‍රහ කළා නම් ඒ විලාදයට ලදරු වාදය උකර දාන්න බෑ එහෙනම් ලදරුවත් එහෙමනේ කියන්න බෑ. <coughs> මොකද හේතුව ලදරුවා ඒ තත්ත්වයෙන් ඉන්නේ දහම් තේරිලා නෙමෙයි. දහම් තේරිලා බෑ නිගමනයකින් නෙමෙයි. ලදරුකම නිසා. එහෙනම් ලදරුකම අහක් වෙලා දහම් තේරෙන පටන් ගත්ත මනසක් නුවණක් ඇතුව මේ ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ධර්ම අවබෝධය තුලින් බහැප නිගමනයෙන් ওই ටික පෙන්නුවොත් ඒක කාටවත් නෑ කියන්න බෑ ගැළපෙන්නේ නෑ කියන්න බෑ නේද ඕරම් භාගයේ සංයෝජන කියන්නේ මොනවද කියලා අහපුවාම ඒක ඉවත් කරන හැටි අහපුවාම ওই ක්‍රමයට විග්‍රහ කරලා දෙන්න කියලා දේශනා කළා. දැන් මෙන්න මේ වගේ අවස්ථාවන් හොඳට තේරුම් ගන්න ඕනේ. එදා කෙනෙකුට මම සෝවාන් මම සකුරුදාගාමි කියලා මේක තේරුම් කරලා දෙන්න බෑ. යම් කිසි දහම් මගක් ඇද්ද හරියට විග්‍රහ කරලා දෙන්න පටන් ගන්නවා ඒක ත්‍රිපිටකයේ හැමතැනම එකඟ වෙන්න ඕනේ. Taman යම් කිසි මාර්ගයක් නිවන් මඟ පෙන්වා දෙනවා නම් ඔබතුමා හෝ ඔබ වහන්සේ කියනා වූ මාර්ගයේ ත්‍රිපිටකයේ අහවල් සූත්‍රයට අනුකූලව ගැලපෙන්නේ නැහැ නේ කියලා. එහෙම එකක් නැති වෙන්න ඕනේ. එහෙම ගැලපෙන්නේ නැති එකක් ඇත්ත වශයෙන් තියෙනවා නම් එහුවාම ඕකර බුද්ධ ഘോഷ බමුණා වරද්දපු එකක් නේ. මං කිව්වේ එක හරි ඕක වැරදි කියලා ඒ જાතිය කතා කියනවා නම් එහෙම රැවටෙන්න යන්න එපා ඒක ධර්මයේ නෙමෙයි. මේ ධර්මයේ එහෙම කාටවත් කඩකිලු කරන්න හම්බ වෙන්නේ නැහැ. එහෙම වුණා නම් ඒක විශාල විපර්යාසයක් වෙනවා. 2500ක් අවුරුද්දක් ওই ත්‍රිපිටක ධර්මයේ අරන් ආවේ පොල් ගානාය නෙවෙයි. හොඳ දහම් දැනුමක් දහම් අවබෝධයක් ඇතුව තේරුම් ගන්න පුළුවන් ඥාන ශක්තිය පහළ වෙච්ච ආර්ය උත්තමයෝ. ඒ උත්තම පරපුරෙන් තමයි ওই ධර්මයේ කින්නේ කියලා සම්බන්ධ කරගෙන ගෙනාවේ. ලිඛිතව සටහන් කරලා තිබුණා නම් ඒ ලිඛිතව සටහන් කරපෙක තේරුම් අරගෙනම තව අලුත් පුස්කොළයක ලිව්වේ. ලියලා ඒ පොතක් හදලා අලුත් කරලා තිබ්බේ. අවුරුදු 100ක් 200ක් ඉදිරියට පවතින්න. ඒ උන්වහන්සේලා එහෙම තමයි හැදුවේ. අවුරුදු 100ක් 200ක් යනකොට පොත් ටික හදලා තිබ්බේ වටි ඉවරෙන් එනකොට. දිනකඩ වෙන්න ඉස්සෙල්ලා ඒ ධර්මය අවබෝධ කරගත් අයම ඒ ධර්මියම අරගෙන ආයතරයක් පොත්වල ලියලා අර පුස්කොළ පොත්වල ලියලා ආයතරයක් කවුරු සිය ගන්නක් පවතින්න හැදුවා. එහෙම එහෙම ගෙනහලා තමයි අද වෙනකම්ම ওই ධර්මයේ තියෙන මුල් උනේ. එහෙනම් දැනගන්න ඕනේ වැදගත් දෙයක් තියෙනවා. ඔය අද එක එක්කෙනා කියන જાතියේ මතවලින් මාර්ගඵල ප්‍රකාශ කරලා අර ධර්මයට ගැලපුණේ නැත්නම් එදත් ওই ප්‍රශ්නේ ඇවිදලා සල්පත් විරුවක හරි ලියනවා. ලියන්න ඕනේ. ලියන්න තියෙන්න තිබුණා. මෙන්න මේක අපිට වැටහෙන්නේ නැති එකක් කියලා. එහෙම එකක් ඒ කාලේ මේ වෙනකන් කරලා නැහැ ත්‍රිපිටකය ගෙනාපු උත්තමයන් වහන්සේලා. ඒක වැටහෙන නිසාම තමයි ඒ ගැන ප්‍රශ්නයක් ආවේ නැත්තේ. ඒ නිසා මේ කාලේ වෙනකොට එහෙම ගෙනාපු ත්‍රිපිටකය තමයි අන්තිමට මුද්‍රණය කරලා අද පොත් වශයෙන් ඔය තියෙන්නේ. පුස්කොලෙන් අහකට අරගෙන මුද්‍රණය කරලා මුද්‍රණ අකුරු වලින් සකස් කරලා තියෙන්නේ. ඉතින් අකුරු කියන එක බුදුදහම නෙමෙයි. භාෂාව ලෝක ව්‍යවහාරය. ලෝකායත ශාස්ත්‍රය. නමුත් ඉන් ওই ශාස්ත්‍රයට ගැති වෙන්නේ නැතුව අදහස තේරුම් අරගෙන එදිනෙදා තියෙන භාෂාවෙන් ওই ටික ගේන එකයි කළේ. ඉතින් භාෂා ව්‍යවහාර පද විනාශ වුණා. ඒක කාලෙන් කාලේ වෙනස් වෙලා ගියා. දැන්ට අවුරුදු 1000කට ඉස්සෙල්ලා භාවිතා කරපු ඒ ඒ පාලිය නෙමෙයි අද කතා කරන්නේ. අගත අනගත චතුදිස සගස දිනේ මේ දැනට අවුරුදු 1000කට ඉස්සෙල්ලා තිබිච්ච පාලිය. පාලි පාඨය. සෙල්ලි පියවල තියෙන එක. අද තියෙන අගුරුත් නෙමෙයි. නාගර අකුරු නැත්නම් බ්‍රාහ්මී අක්ෂර කියන ඒවාන් තිබිච්ච එකක්. ඒතර ඒකෙන් තිබුණේ මොකද්ද? ඒ පාළි අද කියන්නේ ආගතා නාගතස්ස චාතු දිසස්ස සංගස්ස දේම අගත අනගත චතුදිස සගස දිනේ දැන් අවුරුදු 1000කට ඉස්සෙල්ලා පාළි. දැන් කොච්චර වෙනසක් වෙලාද පදවල? අකුරු කොච්චර අඩු වැඩි වෙලාද? පද කොච්චර හැඩ වෙනස් වෙලාද? හැබැයි වෙනස් වුණත් එදා කිව්වා අදහස අදත් එකෙන් ගන්නවා. පැමිණි නොපැමිණි සිවුදසින් වඩන සංඝයාට පූජා කරන ලදී කියලා එදා ඊ අදහස අගත අනගත චතුදිස සගස දිනේ කියලා ප්‍රකාශ කළා. අදත් මොකද කරන්නේ? පැමිණි නොපැමිණි සිවුදසින් වඩන සංඝයාට පූජා කරන ලදී කියන ඔය අදහසම ආගතා නාගතස චාතු දිසස සංගස දේම කියලා ප්‍රකාශ කරනවා. දැන් හොඳට පැහැදිලි දෙයක්. වචනවල වෙනස් වෙලා තිබුණාට අදහස එහෙමමයි. එනම් බුද්ධ ධර්මයේ කිය ඔය වචනවල පදවල නෙමෙයි. අදහසයි. කවදා හරි ඔන්න ඔය අදහස ආවේ ආර්ය උත්තරමයන්ගේ අවබෝධයෙන් අවබෝධයට සම්බන්ධ වෙලා. ඉතින් මොන જાතිය පදවැල් වලින් කිව්වත් අදහස හරිනම් අන්න උන්වහන්සේලාට ප්‍රශ්නයක් ආවේ නෑ. ඒ අලුත් පදවැල. අදහස ගැළපිලා තියෙනවා. අන්න ඒ නිසා තමයි කලින් කල පදවැල් වෙනස් වුණා අකුරු වෙනස් වුණා. අදහස එහෙමම ආපු නිසා අදත් ත්‍රිපිටකයේ අදහසින් ගන්න ඕන. හැබැයි පදවැල් ගොතලා තියෙනවා. ওই ලෝකායත ශාස්ත්‍ර දරණ අය කියනවා. ඒගොල්ලන්ගේ තියෙනවා වාසා නිරුක්ති. ඒවෙන් ඕක තෝරන්න බෑ. මොකද මේ වාසා නිරුක්තියන එක හදාගන්න එකක් මිසක් අර අදහස බුද්ධ අදහස සත්‍ය අදහස නෙමෙයි. ඒ අදහස තියෙන්නේ ඒ ඒ වාක්‍යයන්ගෙන් කියවෙන දේ ඒ ඒ කාල සීමාවේ කතාව දැකලා අහලා අදහස අවබෝධ කරගත්ත භික්ෂුන් වහන්සේලා ඒ අදහස කැටි වෙන විදිහට ඒ පදවැල ගොතලා දුන්නා. ඒකයි ඒ සිද්ධ වුනේ. ඉතින් ඒ නිසා ඒක කලේ සිවිපිල්ල සිබියාවත් මහරහතන් වහන්සේලා නිසා. අදහස් ભેදයක් ආවේ නැහැ. 2500ක් යන කනුත් අවුරුදු. නමුත් අද වෙනකොට තම තමන්ගේ විවිධ අදහස් දෙනවා. ඒ දෙන අදහස් අරගෙන බලපුවාම අර ත්‍රිපිටකයේ සූත්‍ර වලට ගැලපෙන්නේ නැහැ. ඒතොර හිතුවක්කාර වෙනවා. මම කියව එකම තමයි හරි. ওই ත්‍රිපිටකයේ වැරදි. සාධකයක් ගන්නවා අර ඉස්සෙල්ලා කිව්ව කාලාම සූත්‍රේ. බවුණන්ගේ මුලාවත් දුරු කරන්න පෙන්නපු කාලාම සූත්‍රේ බුදුදහමටම ආපහු ගත්තා. බුදුදහම මොකද කියලා තෝරාගන්න බැරුව. බමුණු දහම සත්‍යයකින් ආවා කියන්න බෑ. ඒක එක එක දෘෂ්ටිවාදීන්ම ගොඩනගපු එකක්. මේ ලෞකික වන්නා වූ එක එක අදහස්, ලෞකික අධ්‍යක්ීම්. ඒවෙන් ගොඩනගාගත්තේ ඒගොල්ලන්ගේ මත. ඒ නිසා මේ මත ගෙනාවුවා බලාගෙන තමයි බුදුරන් වහන්සේ දේශනා කළේ පරම්පරාවෙන් ගෙනාවට පොතේ තිබුණාට වහල් වෙන්නේ නැතුව හිතලා බලන්න කියලා. මගේ චුරුස් මටම චුරුස් කියලා හිටන් දැන් කපලා දානවා ත්‍රිපිටකයේ මේ ටික දාලා. ත්‍රිපිටකයේම කොටසක් අරන්. ඒකත් එහෙම කතාවක්. එක්තරා නීතිඥ මහත්තයෙක් මිනිස්සියෙකුට නිකන් විකෘතිය හැදිලා තියෙන බව පෙන්වන්න ක්‍රමයක් දුන්නා මේ ප්‍රශ්නෙකට සාක්ෂිය වරු කරන්න. අහනහට කරනවා චුරුස් කියාන් කිව්වා. ඊට පස්සේ නඩුවට ගියාට පස්සේ අහනහන කර අහනහන හැම එකම චුරුස් කියන වෙන මොකක් කියන්නේ. නඩුකාරයා මේක 21 කියලා නඩුව අහක දැම්මා. දැන් කොහොම හරි වැඩේ හරිනේ කොහොමයි ගාස්තුව. කියලා ඉල්ලනවා. අර නීතිච්ඡතුමා චුරුස් කියලා ඇඬ ගියා. දැන් මොනවා කරන්නද? මගේ චුරුස් මටම චුරුස් කීවා නීතිචතුමා. අන්න ඒ වගේ බුදුරජාන් වහන්සේ අර ඉස්සෙල්ලා බමුණන්ගේ දිවිච්ච මුලාවෙන් හදාගත්ත සම්ප්‍රදායෙන් ගినాපුවා. ඒ වගේම අනිත් සැරේ අර ලිඛිතව හදාගත්ත පොත්වල ලියාපුවා මේ ආදී වශයෙන් ඒවා මුලපටන්ම ගෙනාවේ ධර්මානුකූල නොවන පෘථජන මුලා පිරිසක් ඔය භාෂා විසරදීන් වශයෙන් ඉගෙනගත්ත පිරිසක් ඔය එක එක පඬිතුකම් කිව්වට ප්‍රඥාවෙන් ආපු පිරිසක් නෙමෙයි. ඒ විවිධ මතධාරීන් ලියා තිබිච්චාට මිනිස්සු ඇත්ත කියලා සම්මත කරගෙන හිටියා. අන්නේ සම්මත වෙච්ච මුලාව දුරු කරන්න තමයි එදා වෙන්නේ. ඒ බමුණු පොත්පත්වල තියෙන වේදයන්ගේ ස්වභාවයන්ගේට ගැති වෙන්නේ නැතුව ඕවා විමර්ශනයටපත් කරලා ඇත්ත හොයාගන්න කියලා. ඉන් සත්‍ය ගෙනාවු සත්‍ය දේශනා කරපු සත්‍ය මාර්ගය හරියට දැනගත්ත සිවිපිලිසම් පියාපත් මහරහතන් වහන්සේලා ඒ සත්‍ය ක්‍රමේ රටාවට අනුකූලවම දුන්න සකස් කරලා දුන්න දෙයක් තියෙනවා ඒක අර જાතියෙන් විමර්ශනය කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ විමර්ශනය හරියට කරලා තමයි සටහන් කරලා තියෙන්නේ. ඒක එහෙම කියන්නේ ඒ අවබෝධයක් හරියට ලැබිච්ච කෙනෙක් ඒ ටික බලනකොට අහක් කරන්න එකක්වත් නැහෙනි. ගැළපිලානේ. ඒ න්‍යායන් හරියට ගැළපෙනවද කියලා පේනවා. එතකොට තමයි දැනගන්නේ ත්‍රිපිටකේ යහ කරන්න එකක් නෑ කියේ. ඒක ගෙනත් තියෙන්නේ ආර්ය පරපුරක් සත්‍යයේ දැකපු ඥානවන්ත පරපුරක් අදහස වෙනස් නොවෙන්න ගෙනත් තියෙනවා පැහැදිලිව පේනවා කියලා දකින්න එතකොටයි. එතෙන්ටපත් වෙන්නේ නැතුව මොන මොනවා හරි තමන්ගේ අදහසක් අරගෙන ඔය අදහස නිවන කියලා ප්‍රකාශ කරලා හෝ යහපතක් කියලා ප්‍රකාශ කරන්න ගියොත් මොන වෙන් හරි ඒ ගත්ත වැරදි ආකල්පය නිසා ඔය ත්‍රිපිටකයේ හත් අට පොලකින් පෙන්වන්න පුළුවන් ඔයක වැරදින එක. මෙන්න මේ සූත්‍රයට ගැලපෙන්නේ නැහැ කිය. මෙන්න මේ කියන විනයට හෝ ගැලපෙන්නේ නැහැ කියලා කිය හැකියි. එහෙම කියනකොට දැන් කරන්න වැඩේ මොකද්ද? අර 2500ක් යනකනුත් අවුරුදු ගණනක් යන තේර පරපුරට ප්‍රශ්නයක් නැතුව හොඳට ගෙනාපු මේ ධර්ම අදහස වර්ධින් නැති වෙන ගෙනාපු එක. අද ඉන්න පඬිතින්ට තමන්ගේ අදහස ගැලපෙන්නේ නැති නිසා කපලා දානවා. කපලා දාලා හිතුවාකාර විදිහට තමන්ගේ ඕනේ බල කියනවා. අර හදාගත්ත ලෝකායත සාහත්‍රයේ සාක්ෂියට ගන්නවා නැත්නම් ඒක තමයි මුක්කුවට ගන්න. එතන මම මෙච්චර ඉගෙන ගත්ත කෙනෙක් මෙච්චර දැනුගත් කෙනෙක් මට භාෂා පිළිබඳ මෙච්චර වැටහීමක් දැනීමක් තියෙනවා කියලා ඒකෙන් මුලා කරන්න බලනවා. නමුත් අදහස බලපුවාම ගත්ත අදහස ධර්මයට ගැලපෙන්නේ නැහැ. එහෙනම් දේශනා කරපු දහමක් සත්‍ය වශයෙන් අවබෝධයෙන් නම් කළේ ඒක සත්‍ය වෙනම්. ඊ අදහස වෙනස් කරන්න මුළු ත්‍රිපිටකයේ හැමතැනම කරුණ හෙව්වත් එකක්වත් නැහැ. ඒක පැහැදිලි දෙයක්. ඉතින් ඒ නිසා මේක කාලාම සූත්‍රයේ අරගෙන නිසා උදාහරණයට වෙන්න වෙන්නේ. Tamante හිතු මතයේ කෑලි කපන්න ගියොත් එහෙම ලොකු අමාරුවක වැටෙනවා. එතන අපිට නම් කියන්න තියෙන්නේ ත්‍රිපිටකයෙන් තුලින් පොඩ්ඩක් එක සූත්‍රයක්වත් අහ කරන්න දෙයක් නැහැ. ගැළපීලා තියෙන්නේ. ඒ ගැළපිච්ච සූත්‍රයට අනුකූලවනේ අපි දේශනා කරන්නේ. එක එක්කෙනාගේ පදවැල් වලට අනුව නෙමෙයි. ඊට පස්සේ ඊට අනුව ඕනම් ඕනකින් අහන්න පුළුවන්. ඔබ වහන්සේ හෝ ඔබතුමා විසින් ප්‍රකාශ කරව මෙන්න මේ කාරණේ. ත්‍රිපිටකයේ අහවල් සූත්‍රයට ගැලපෙන්නේ නැහැ. අවංකව නම් ඇත්ත වශයෙන් එහෙමද කියලා බලලා ගැලපෙන්නේ නැති එක හදා ගන්නවා මිසක් ත්‍රිපිටකේ කපන්න ගියොත් නම් මහමුලාවක් වෙනවා. දැන් අද මේ කාලේ වෙනකොට එහෙම දේශකයෝ හැදිලා ඉන්නවා හුඟා. එක්කෙනෙක් ළඟට ගිහිල්ලා ඔයාට හරි ටික වෙන් කරන්න බැරි මේ මබුණ දාපු ටික වෙන් කරන්න කිව්ව 175ක් වෙන් කළා ගන්නවා කෑලි ටිකක්. මෙන්න මෙච්චර හරි ඒක. ඒක අරන් අර අනික් එක්කෙනා ළඟට යනවා. මේකෙන් ඔයාට කියන හරි හරි එක වෙන් කළා වැරදි ටික අයින් කරන්න. ඌ ඒකලු හතරෙන් තුනක් විතර අයින් කරනවා. තුන් දිනක් ළඟට ගියාම මුළු ත්‍රිපිටකයම ඉවරයි. 2500ක් ගෙනාපු ත්‍රිපිටකේ රහක් වෙච්ච මත තුනක් තුන් දිනක් කියලා. අන්තිමට බලනකොට ආසනේ අතුරු දහන් ඉන්නේ ওই ක්‍රමීට. නිසා හොඳින් තේරුම් ගන්න ඕනේ. අපි මේ කියන විස්තර වුණා. දන්න කෙනෙක් අද ත්‍රිපිටක පොත තෝරසරන් තියෙනවා. දන්න අය හෝ ඇසුරු කරපු අය ඒවත් එක සංසන්දනය කරලා බලන්න ඕනේ පුළුවන් නම්. හැබැයි Taman තනියෙන් නීතිය මේ තීරණයට වහින්න නැතුව එහෙම ඒවා තියෙනවා නම් එහෙම ඒවා ඉදිරිපත් කරන්න ඕන. අන්න ඉදිරිපත් කරනකොට ඒකට අපි ගැළපෙන උත්තරේ හරියට සාසනදලා දෙනවා. ඒකයි ඒ ක්‍රමී. නැත්නම් Tamanට වැරදි ආකල්පයක් එන්න පුළුවන් ඒ සූත්‍රයේ අර්ථයේ Tamanට අවබෝධයක් තිබුණ නැත්නම් ඒ වැරදියට තේරෙන්න පුළුවන්. ඒ නිසා තමයි ඒක Taman තෝරන්නේ නැතුව Tamanට සැක දෙනක් එහෙම අහුණා දැක්කොත්. මෙන්න මේ කාරණේ කොහොමද මේක ඇත්ත වෙන්නේ? දේශනාවේ මෙහෙම කිව්වා මෙන්න මෙහෙම ගැළපීම් නැති දෙනක් තියෙනවා කියලා විග්‍රහ කරේ. අන්න එහෙම බලාගෙන ඉඳලා සුද්ධ කරගන්න ඕනේ. ත්‍රිපිටකේ නම් කපන්න බලාපොරොත්තු වෙන්න එපා. එහෙම කළොත් එහෙම ලොකු විනාශයක් නොගැලපීමක්. අපි දන්න ඇසුරු කරන අයටයි මේ කියන්නේ. නමුත් එහෙම අය හුඟ දෙනෙක් ඉන්නවා. ත්‍රිපිටකේ බමුණන්ට දාලා අමුතු බණ කියන අය. අන්තිමට තමන්ගේ අවබෝධයකුත් නැහැ, රාග දේශ මොහාක් වෙලත් නැහැ. අතලමං වෙනවා. ඉතින් හොඳින් තේරුම් අරගෙන එහෙම කටයුතු කරගන්න. මේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න හැටි ඔය ක්‍රමයට අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ලෝකේට අයිති දේ බලන්න විග්‍රහ කරන්න පුරුදු වෙන්න. බුදුරන් වහන්සේ මේ ලෝකේට අයිති දේවල් විවිධ ක්‍රමවලින් පෙන්නලා තියෙනවා. පංචස්කන්ධය කියලා ස්කන්ධ පහකට වෙන් කරලා පෙන්නනවා. ඒක ක්‍රමයක්. ඒක දුකට හේතුවත් එක්ක සම්බන්ධ කරලා ගත්තාම දුකයි දුකට හේතුවයි දෙකම පංච උපාදානස්කන්ධය කියලා විග්‍රහ කරලා පෙන්නනවා. එතනික ලෝකෙට අයිති ඔක්කොම එතන තියෙනවා. තව ක්‍රමයකින් ලෝකෙට අයිති ඒව අහනකොට ධාතු හයකින් පෙන්නනවා. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියලා මේ ධාතු හයකින් ලෝකෙ හැදිලා තියෙනවා. ඉතින් ඔන්න ඔය ටිකත් එක්කලා තියෙන සම්බන්ධයට වෙන්න මේ ලෝකයයි. ලෝක සමුදය ඕවල තියෙන චන්දරාගයයි. ඒ චන්දරාගේ නිරෝධය ලෝක නිරෝධයයි. චන්දරාගේ නිරෝධ කරන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝක නිරෝධ කරන මාර්ගයයි. මෙන්න ධාතු 6 චතුරාර්ය සත්‍යය දාලා බලන ක්‍රමවේදී. දැන් මේක තමයි මූල ධර්ම. දැන් ඔය කිව්ව මූල ධර්මයට විරුද්ධ එකක් කියන්නේ. මුළු ත්‍රිපිටකයේ හැමතැනම හෙව්වත් නැහැ. වැරදි ආකල්පයකින් ගත්තොත් නම් ප්‍රඥාවක් වෙන්න පුළුවන් ඔය තැනින් තැන තියනවා කියලා. නමුත් හරියට විග්‍රහ කරලා බැලුවොත් කොතනකව පරස්පර නැහැ. ඊට පස්සේ ආයතන 12ක් තියෙනවා. ආභ්‍යන්තර සහ බාහිර. චක්කායතන, රූපායතන, සෝතායතන, සද්ධායතන, ගානායතන, ගන්ධායතන, જીවහායතන, රසායතන, කායායතන, පොට්ටබ්බායතන, මනආයතන, ධර්මායතන කිය. ওই 12 ආයතනයක් පෙන්නනවා. ලෝකේට අයිති සියල්ල ඕකේ තියෙනවා. දුක්ඛ ස්කන්ධයට ඕක අයිති. ওই ආයතන සමුදේහෙවත් ආයතනේ පහළ වෙන ඒ වාක්‍යෙ හිතෙන චන්දරාගයේ හේතු වෙනවා. ඒ චන්දරාගය තමයි දුක්ඛ සමුදේ. නේන ආයතන සමුදේ. ওই ආයතන නිරෝධයක් ඇද්ද? ඒ කියන්නේ චන්දරාග නිරෝධය. ආයතන 12ට තියෙන චන්දරාගයේ නිරෝධයක් ආවනම් ඒක තමයි ආයතන නිරෝධය. නිවීම කරා යන්නේ ඒකයි. ඒකේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔන්න ඔය ක්‍රමයට දැනගත්තාම ඒත් මේ නිවන් දකින්න ක්‍රමයක්. ස්කන්ධ ධාතු ආයතන. අනික පටිච්ච සමුප්පාද. අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං ආදී වශයෙන් ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායස සම්භාවන්ති කියන දෙන්න එනකොට දුක්ඛ සහ දුක්ඛ සමුදය කියන දෙක ඒකේ තියෙනවා. නැන ලෝකේ සහ ලෝක සමුදය. අන්න ඒක නිරෝධ කරන ක්‍රමයේ තියෙනවා අවිජ්ජායත්තේ වාසේස විරාගින්දා සංකාන රෝධවාදී වශයෙන් කියන ඒකොළොසේ. විග්‍රහ කිරීම තියෙනවා ඒ ටික. එතන උතන පින්නෙත් මොකද්ද? පටිච්ච සමුපාදයේ පටිච්ච සමුපාදයෙන් ලෝකයේ ගොඩනැගෙන හැටි සහ ගොඩනැගෙන හේතුව. ඒක නිරෝධ හේතුව නිරෝධ කරපුවාම පටිච්ච සමුපාදේ නිරෝධයි. ඵලයේ නිරෝධයි. මේ නිවන් මාර්ගය තව ක්‍රමයකින් පෙන්නනවා. පරිත්‍යාසමුපාද වශයෙන් බලන ක්‍රමය. ඉතින් මෙහෙම ඊකාන්ද ධාතු ආයතන පරිත්‍යාසමුපාද මේ ආදි වශයෙන් මූලික ලෝකයට අයිති දේවල්. මේ සියල්ල කියන ටික විග්‍රහ කරනවා. ඇස රූපේ කන ශබ්දේ නාසයේ ගන්ධයේ දිව රසයේ කය පොට්ටබ්බේ මන ධර්ම කියලා. සියල්ල කියන්නේ මෙන්න මේ ටිකයි කියලා විග්‍රහ කරන තර්ම ක්‍රමයකින්. ඒ සියල්ල ගත්තහම ඒ ටික දුක්ඛ ස්කන්ධයයි. ඒ සියල්ලට තියෙන චන්දරාගය දුක්ඛ සමුදයයි. ඒ චන්දරාග නිරෝධය දුක්ඛ නිරෝධයයි. චන්දරාග නිරෝධ කරන ආර්ය අෂ්ටායික මාර්ගයේ දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාවයි. ඔය තව ක්‍රමයකට කිව්වා. ඌවා වෙනස් කරන්න බෑ. මුළු ත්‍රිපිටකයේ පෙරලලා සූත්‍ර හෙව්වත් ඔය මූලධර්මයේ වෙනස් කරලා කියන්නේ සූත්‍රයක් නැහැ. අන්න ගැළපී. මේ ක්‍රමයට දැනගන්න ඕනේ ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් පරිත්‍ථම්පාද වශයෙන් Tamanට වැටහෙන ක්‍රමයකින් ලෝකේ අයිති දේ තෝරාගෙන. ඒක දුක කියන්නේ මොන හේතුවක් නිසාද? කොහොමද ඒවා දුක් වෙන්නේ? ඒකට දුකට හේතු වෙන සමුදේ ඒවල තියෙන චන්දරාගය කියන්නේ ඇයි? කොහොමද ඒක එහෙම වෙන්නේ? ඒ චන්දරාගය නිරෝධ කළොත් දුක නිරෝධ වෙනවා කියන්නේ මොකද්ද? ඒක වෙන්නේ සිද්ධිය මොන ක්‍රමයකටද වෙන්නේ? කොහොමද ඒකට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒ දුක නිරෝධ කරන මාර්ගය වෙන්නේ? මෙන්න මේ කොහොමද කොහොමද කියලා ප්‍රශ්නේ දාලා අහන එක තමයි අත්‍යවශ්‍ය දේ. එහෙම අහලා අහලා තේරුම් ගත්තට පස්සේ කොහොමද කියලා කියන වචනේ අහන්න නැති දෙනක් එනවා. දැන් මට තේරුණා. ආයි මට කොහොමද මේක වෙන්නේ කියලා අහන්න එකක් ඉතුරුුනේ නෑ ඔය ටික බලනකොට කිව්වනම්. චතුරාර්ය සත්‍ය පිළිබඳව සැක ඉවරයි. අන්න යාට කියනවා සෝතාපන්න වුණා. ධම්ම අවබෝධය ලැබිලා. ඉතින් ඔය ක්‍රමෙට තෝරා ගන්න ඕනේ. ඒක තමයි මේ කෙටියෙන් දුඟක් විස්තර කළෙත් ඒකයි මේක තෝරාගන්න ඔය ක්‍රම රටාවට. ධර්මයේ තෝරාගන්න හැටි.